ධර්මානුශාසනාව අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මත් සවන කාලෝ අයං භදංකා ධම්මත් සවන කාලෝ අයං භදංකා ධම්ම ආයං භදංකා නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවත අරහත සම්මා සම්බුද්ධංස නමෝ තස්ස භගවතු අරහත සම්මා සම්බුද්ධංස චතුන්නං භික්ඛවේ අරිය සත්‍යානං අනනුබෝධා අප්පටිවේධා ඒවමිදං දීඝමද්දානං සන්ධාවිතං සංසාරිතං මමං චේවතුම්හාකං ചാති පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කුසිනාරාව බලා වඩින ගමනේදී බොහෝ ධර්ම ඊටාම කෙටියෙන් භික්ෂූන් වහන්සේලාටත් දායක දායකාවන්ටත් දේශනා කරන්නට යෙදුණා. ඒ ගමනදී හමු වෙන පස්වෙනි ගම තමයි කෝටිග්‍රාමය කියලා කියන්නේ. මේ කෝටිග්‍රාමය කියන ගමේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඊටාම කෙටියෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන්නට යෙදුණා. මේ බුද්ධ ශාසනයේ හදවත වගේ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ වගේම ලෞතර බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම. ඒ ගැන ධම්සක් පැවතුම් සූත්‍රයේ සඳහන් වෙනවා යතෝචකෝ මේ භික්කවේ මේසු චතුසු අරිය සත්‍යේසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යතහා භූතං ඥාන දස්සනං සවිසුද්ධං අහෝ මහණෙනි යම් කලක පටන් මට තුන් වැළුමක් ඇති දොළොස් ආකාරයක් ඇති මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව යථා භූත ඥාන දර්ශනේ පහළ වුණාද ඒ ගැන අවබෝධය ලබා ගත්තද අතාහං භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රාහ්මකේ සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධින් අබසම්බුද්ධෝ පච්ඡං ඥාති ඒක කෙටි කරලා ගත්තාම මහණෙනියේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව ਸਰව ප්‍රකාරයෙන් අවබෝධ ලැබුණට පස්සේ මම මේ දෙවියන් සහිත ලෝකයා අතරෙහි නිරුත්තර වූ සම්්‍යක් සම්බුද්ධත්වයට පත් වුණා කියලා ප්‍රතිඥා දුන්නා. මේ කාරණයෙන් පේනවා බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වීම සඳහා අවබෝධ කරගත්තු ධර්මය චතුරාර්ය සත්‍ය ධර්මයේ බව. ඊළඟට අපට හිතෙනවා තව බොහෝ ධර්ම තියෙනවා. මේවට මොකද වෙන්නේ කියලා. ඒ ශේරම මේ චතුරාර්ය සත්‍ය ධර්මයට ඇතුළත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ දේශනයක් තියෙනම අංගුත්තර නිකාය තික නිපාතයේ චිත්තායතන සූත්‍රයේ කියලා. ඒකේ වදාරලා තියෙනවා අවිද්‍යා පත්‍යා සංඛාරා කියන මේ කොටස දුක්ඛ සත්‍ය හැටියට අවිජ්ජා නිරෝධා සංඛාර නිරෝධෝ කියන මේ ප්‍රතිලෝම පැත්ත නිරෝධ සත්‍ය හැටියට. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ප්‍රධාන ධර්මයේ තමයි හේතුඵල ධර්ම. මේ හේතුඵල ධර්ම ඊටාම සැකෙවින් දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මය හතරක් වගේ. ඊළඟට මධ්‍යම ප්‍රමාණයෙන් පටිච්ච සමුප්පාදයේදී අංග 12ක් වශයෙන් දේශනා කළා. ඊළඟට විස්තර වශයෙන් ප ဋ ාණ දේශනයේදී අංග 24ක් වශයෙන් දේශනා ඉතින් මේ අනුව බැලුවාම මේ හේතුඵල ධර්මයන් හතරක් වශයෙන් 12ක් වශයෙන් 24ක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරලා ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගත්තහම සියලුම ධර්ම ඇතුළත් වෙන බව සක්ෂ දක්ෂේ පැහැදිලි. ඊළඟට අපේ මාතෘකාවට බසින් අද මේ ධර්ම ශ්‍රවණේ සඳහා මැදිරියටත් අපේ දායක දායකාවන් පැමිණිලා ඉන්නවා. ඒ දායක දායකාව මහඟු පින්කමක් කරන්න. මේ වෙනුවෙන් තමන් බරපණ අරවලා මේ ශ්‍රී ලංකා දීපයේ සමත්ත දිවයින පුරාම අස්සක් මුල්ලක් නෑර බුදුරජාණන් වහන්සේගේ මధుර මනෝහර දහම් හඬ පතරවන්නට තමයි මේ දායක දායකාවන් දායකත්වයේ දරන්නේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ධර්ම ශ්‍රවණය කිරීම සඳහා මේ දායක දායිකාවෝ මඟ පෙන්වා දෙනවා. ඒක මහ උදාන පින්කම. ඒ ගැන පසුව පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනම ඊළඟට අපි මාත්‍රකාවට බසිමු බුදුරජාණන් වහන්සේ වදාරනවා සතුන්නං භික්කවේ ධම්මානං සතුන්නං භික්කවේ අරිය සත්‍යානං අනනුබෝධා අප්පටි වේදා ඒවමිදං දීගමද්ධානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්මාකං මහණෙනි සතරක් වූ ආර්ය ධර්මයන් අවබෝධ කර නොගැනීමෙන් අනුබෝධ නොකිරීම මමත් නුඹලත් මේසා මහත් දීර්ඝ කාලයක් මේ සංසාරයේ එහාට මෙහාට දුව ඇවිත්තා කියලා. ඒකට බුදුරජාණන් වහන්සේටත් මහා සංඝයා වහන්සේටත් මෙතුවක් කලක් මේ සංසාරයේ ඉපදීමට මැරීමට දුව ඇවිදීමට හේතුුනේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර නොගැනීමෙන් කියලා බුදුරජාණන් වහන්සේ බදාරා. හතමේසං චතුන්නම් කවර හතරක්ද දුක්ඛස්ස භික්ඛවේ අරිය සත්‍යස් ඒක කෙටි කල්ලා ගත්තාම මහණෙනි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අනුබෝධ නොකිරීමෙන් අවබෝධ නොකිරීමෙන් මමත් නුඹලත් මේසා මහත් දීර්ඝ කාලයක් මේ සංසාරයේ දුව ඇවිද්ද කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා චතුරාර්ය සත්‍ය කියනකොට පුළුල් විෂයක් සුළු වේලාවකින් ඒක විස්තර කරන්නට බෑ නමුත් අපට ලැබිලා තිබෙන කාල වේලාවේ හැටියට ඒ පිළිබඳව සාරාංශේ වගේ කරුණ ස්වල්පයක් විස්තර කර දීමට බලාපොරොත්තු වෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඥාන හතරක් තියෙනවා පළවෙනි එක තමයි ශ්‍රුතමය ඥානය කියන එක බණ දහම් අහලා මතකයේ තබාගෙන දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ ධර්ම හතර චතුරාර්ය සත්‍ය ධර්මයේ කියලා තේරුම් ගන්නවා. එදා අද වගේ පහසුකම් තිබුණේ නැහැ. ගුරුවරයාගෙන් අසාගෙන මතකේ තබාගෙන මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව තේරුම ඇති කරගන්න. ඒකට කියනවා ශ්‍රත්තමය ඥානය කියලා. ඊළඟට දෙවෙනි එක වවත්තාන ඥානය කියලා. ඉතා සැකයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ කරගෙන ඊළඟට ඩිංගක් විස්තර වශයෙන් තේරුම් දැන් දුක්ඛ සත්‍ය කියනකොට ජාති ජරා මරණ ආදී මේ අංග 12කින් යුක්ත එක දුක්ඛ සත්‍යයි කියලා තේරුම් ගන්න. ඊළඟට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේවා සමුදය සත්‍යයි කියලා තේරුම් ගන්න. ඒ තණ්හාවගේම ඉතිරි නැතුව ප්‍රහාණය කිරීම අත්තර දැමීම බැහැර කිරීම ආලය නොකිරීම මිදීම නිරෝධ සත්‍යයි කියලා තේරුම් ගන්න. සම්‍යක් දෘෂ්ටි ආදී මේ අංගාටෙන් යුක්ත වූ මාර්ගය මාර්ග සත්‍යයි කියලා තේරුම් ගන්න. මේ විදිහට මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව බෙදා වෙන්කොට තේරුම් ගන්න අවස්ථාව තමයි වවත්තාන ඥානය කියලා සඳහන් ඊළඟට තුන්වෙනි එක තමයි සම්මර්ෂණ ඥානය කියන එක. සම්මර්ෂණය කරනම කියන්නේ අපි යමක් අතට අරගෙන අතගාලා බලන්න වගේ. රූප වේදනාදී ධර්ම සිතින් අල්ලාගෙන සිතින් පරිමැදලා ඒවැය තියෙන අනිත්‍ය ආදී ලක්ෂණ වටහා ගන්න අවශ්‍ය මේ සම්මර්ෂණ ඥානය කියනකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව සම්මර්ෂණය කිරීමක් තියෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කිය. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන්ගෙන් නිරෝධය මාර්ගය කියන දෙක පිළිබඳව භාවනා මානසිකාරයක් නැහැ. ඒ නිසා මේ දෙක පැත්තකට කර. ඊළඟට දුක්ඛ සමුදය කියන දෙක ඉතිරි වෙනවා. සමුදය පිළිබඳව අමුතියෙන් ක්‍රියා කළ යුතු දෙයක් නැහැ. දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීමෙන්ම මේ සමුදේ ප්‍රහාණයටපත් වෙනවා નિરાයාසයෙන්. ඒ නිසා අප හැම දිනාටම සම්මර්ෂණය කරන්න කටයුතු කරන්න තියෙන්නේ දුක්ඛ සත්‍ය පිළිබඳව. දුක්ඛ සත්‍ය කියනකොට බුදුරජාණන් වහන්සේ ඊටාම කෙටියෙන් දේශනා කරලා තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධය තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. කොහොමද අපි මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා වශයෙන් සම්මර්සණය කරා. ප්‍රායෝගික වශයෙන් අපි නිදසුණක් අරගෙන බලමු. සමාධි විදර්ශනා භාවනා කරන යෝගාවචරයෙක් තමන්ගේ ඇහැට හමු වෙන රූප දර්ශනයක් අනිත්‍ය වශයෙන් සලකන. එතකොට ඒ රූප දර්ශනයයි ඒක දර්ශනය කර ගැනීමට උපනිශ්‍රේ වුණ ඇත එහෙම නැත්නම් චක්කුප්පසාදය රූපස්කන්ධයට ඇතුළත්. ඒ දක්නා ලද රූපය පිළිබඳව කැමැත්ත හෝ අකමැත්ත ඇති වෙනවා. එතකොට එතන වේදනා ස්කන්ධය පහළ වෙනවා. ඒක වරණ වශයෙන් හෝ හැඩහුරුකම් වශයෙන් හෝ අවබෝධ කරගන්නවා, තේරුම් ගන්නවා. එතකොට එතන සංඥා ස්කන්ධයත් පහළ වෙනවා. ඒ රූප දර්ශනයේ පිළිබඳව චේතනා පහළ වෙනම රාග දේශ ආදී සිතුවිලි පහළ වෙනවා එතකොට සංස්කාරස්කන්ධයත් එතන ඇති වෙනවා ඒ අරමුණ දැන ගැනීම වශයෙන් විඥානස්කන්ධයත් පහළ වෙනවා මේ විදිහට මේ අරමුණක් මෙනෙහි කිරීමේදී රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම තමයි අපි භාවනා මානසිකාරයට ගන්න. මේ එකක් ගැන කියලා දුන්නේ ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම කියන මේ අනෙක් පහ ගැනමත් මේ විදිය. මෙන්න මේක තමයි සම්මර්සණය කිරීම කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මේක සම්මර්ෂණය කරන හැටි ඒක විස්තර කරන්න කාලයක් නැහැ යන්තම් නම් ටික වතරක් පමණක් කියා දෙන්නම් යංගෙන්ච රූපං අතීතානාගත පච්චන්පන්නං අජ්ජත්තිකං වා බාහිරං වා ඕලාරිකං වා සුකුමං වා තීනං වා පනීතං වා යං දුරේ වා සම්තිකේ වා සබ්බන්තං රූපං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාතේ සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං කියලා වදාරලා මේ රූපේ ගැන කිව්වේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන ඔක්කොම ගැන මෙහෙම දේශනා කළා කියලා. එතකොට අතීත වර්තමාන අනාගත පංච උපාදානස්කන්ධ අධ්‍යාත්මික බාහිර ඕලාරික සුකුම හීන පනීත දුරේ සන්තික කිය මේ 11 ආකාරයකින් සම්මර්සණය කරන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා මෙන්න මේක තමයි සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ. මෙතෙක් කියන ලද ශ්‍රුතමය ඥානය, වවත්තාන ඥානය, සම්මර්ෂණ ඥානය කියන මේ තුනම අනුබෝධ ඥානයට ඇතුළත්. බුදුරජාණන් වහන්සේ වදාළනේ සතුන්නම් වික්කවේ ධම්මානම් අනනුබෝධා කියලා අනුබෝධන කිරීමෙන් මේ අනුබෝධ ඥානය කියන එක ලෞකිකයි. ඒ නිසා ත්‍ෘතමය ඥානය වවත්තාන ඥානය සම්මර්සන ඥානය කියන මේ ඔක්කොම අනුබෝධ ඥානයට ඇතුළත්. මේ තුන්වෙනි එක. ඊළඟට හතරවෙනි එක තමයි පටිවේද ඥානය කියලා කියන්නේ. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව අවබෝධ කර ගැනීම ප්‍රතිවේද ඥානය කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරළම තියෙනවා මේ දුක්ඛ සත්‍ය කියන එක පරිඥාභි සමේ වශයෙන් අවබෝධ කරගන්නට ඕන. සමුදය සත්‍ය පහනාභි සමේ වශයෙන් අවබෝධ කරන්නට ඕන. නිරෝධ සත්‍ය සච්චිකිරියාභි සමේ වශයෙන් අවබෝධ කරන්නට ඕන. මාර්ග සත්‍ය භාවනාභි සමේ වශයෙන් අවබෝධ කරන්නට ඕන. ඒ ගැන අපි තව ඩිංගක් තේරුම් ගන්නට බලමු. දැන් දුක්ඛ සත්‍ය කියන එක පරිඤ්ඤාභි සමේ වශයෙන් අවබෝධ කළ යුතුය. සංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයං කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. පිරිසිඳ දැනගන්නවා කියලා කියන්නේ නිවැරදිව තේරුම් ගැනීම. දැන් අපේ සිංහල බණ පොත්වල තියෙනවා අතඹුලක්ෂේ අවබෝධ කරගත්තා. අතඹුල කියලා කියන්නේ අතට ගත්ත නෙල්ලි ගෙඩිය. ඉස්සර බොහෝ දෙනා අතේ නෙල්ලි ගෙඩියක් තිබිලා තියෙනවා නෙල්ලි ගෙඩියක් හපලා කියලා. නෙල්ලි ගෙඩියක් අතට ගත්තාම ඒක ගැන හොඳ තේරුමක් ලබන්න පුළුවන් ඒ මේ අත පෙරලලා. අන්න ඒ වගේ දැනගන්න එක තමයි පරිඥාත කරනම පිරිසිඳ දැනගන්නම කියලා දේශනාවේ සඳහන් මේක තුන් ආකාරයකින් විස්තර වෙනවා ඥාත පරිඥා, තීරණ පරිඥා, පහාන පරිඥා ඥාත පරිඥා කියලා කියන්නේ පච්චත්ත ලක්ෂණ කියන ඒ ධර්මයන්ගේ පෞද්ගලික ලක්ෂණ මතයෙන් අවබෝධ කිරීම. දැන් රූපස්කන්ධේ කඩන බින්දන ලක්ෂණයෙන් යුක්තයි. වේදනාස්කන්ධේ විඳීම ලක්ෂණයෙන් යුක්තයි. සංඥාස්කන්ධයේ හැඳින ගැනීම ලක්ෂණයෙන් යුක්තයි. සංස්කාරස්කන්ධය රැස් කිරීම ලක්ෂණයෙන් යුක්තයි විඥානස්කන්ධය අරමුණු දැන ගැනීම ලක්ෂණයෙන් යුක්තයි මේ පහේ ලක්ෂණ පහක් තියෙනවා ඒවට කියනවා පච්චත්ත ලක්ෂණ පෞද්ගලික ලක්ෂණ මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව අවබෝධය ලබා ගැනීම තමයි ඥාත පරිඥා කියලා සඳහන්. අපේ අටුවාවල සඳහන් වෙනම දිට්ඨි විසුද්ධියේ ඉඳලා සංකා විතරණ විසුද්ධිය තෙක් මේ ඥාත පරිඥාවට භූමියයි කිය. ඊළඟට දෙවෙනි එක තේරණ පරිඥා කියන. සාමාන්‍ය ලක්ෂණ කියන පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කරගන්න. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධ පහටම පොදු ලක්ෂණයක් තමයි අනිත්‍ය ලක්ෂණ. දුක්ඛ අනාත්මාදී ලක්ෂණත් එනවා. අන්නේ පොදු ලක්ෂණ වශයෙන් අවබෝධ කර ගැනීම තමයි තීරණ පරිඥා කියලා කියන්නේ. කාංකා විතරණ විසුද්ධියේ ඉඳලා ඊළඟට ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේ භංග ඥාණයතේ මේ තීරණ පරිඥාවට භූමියයි කියලා විස්තර දෙයි. තුන්වෙනි එක තමයි පහාන පරිඥා කියලා. දැන් පුජ්‍යලික ලක්ෂණ වශයෙන් තේරුම් අරගෙන ඒ අනිත්‍ය ආදී වශයෙන් අවබෝධ කරගෙන ඊළඟට ඒවා පිළිබඳව තිබෙන්නා වූ ආශාව චන්ද රාගය දුරු කරන අවස්ථාව තමයි පහාන පරිඥා යනුවෙන් සඳහන්. ඒක ක්‍රියාත්මක වන්නේ මේ විදියටයි. අනිච්ඡානුපස්සනං භාවෙන්තෝ නිච්ච සංඥං පජාති. අනිච්ඡානුපස්සනාව වඩමින් නිත්‍ය සංඥාව ප්‍රහාණය කරයි. දුක්ඛානුපස්සනං භාවෙන්තෝ සුඛ සංඥං පජාති. දුක්ඛානුපස්සනාව වඩමින් සුඛ සංඥාව ප්‍රහාණය කර. අනත්තානුපස්සනං භාවෙන්තෝ අත්ථ සංඥං පජහති. අනාත්මානුපස්සනා වඩමින් ආත්ම සංඥාව ප්‍රහාණය කර. නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දිං පජහති. නිබ්බිදානුපස්සනා වඩමින් නන්දි කියන සප්‍රේතක තණ්හාව ප්‍රහාණය කර විරාගානුපස්සනං භාවෙන්ත රාගං පජා විරාගානුපස්සනාව වඩමින් රාගය ප්‍රහාණය කර නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජා නිරෝධානුපස්සනාව වඩමින් සමුදය ප්‍රහාණය කර. පටිනිස්සග්ගානුපස්සනං භාවෙන්තෝ ආදානං පජා. පටිනිස්සග්ගානුපස්සනාව වඩමින් ආදානය කියන්නේ මේ ලෞකික දේවල් තණ්හාවෙන් බදා ගැනීම අල්ලා ගැනීම ඒක ප්‍රහාණය කර මේ විදිහට අනිත්‍ය දුක් අනාත්ම නිබ්බිදා විරාග නිරෝධ පටිනිස්සග්ග කියන මේ අනුපස්සනා බලයෙන් නিত্য සංඥාව සුඛ සංඥාව ආත්ම සංඥාව සප්‍රේතික තණ්හාව රාගය සමුදය ආදානය කියන මේවා ප්‍රහාණය කර මෙන්න මේකට කියනවා පහාන පරිඥා කිය. භංග ඥානයේ ඉඳලා ඉදිරියට මේ පහාන පරිඥාව ක්‍රියාත්මක වෙනම ඒක ලෝකෝත්තරත් වෙනම ලෞකිකත් වෙනවා මෙන්න මේක තමයි මේ දුක්ඛ සත්‍ය කියන එක පිළිසිඳ දැනගන්නට ඕන කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා සයිදං බික්කමේ දුක්ඛං අරිය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං මහණෙනි දුක්ඛාරය සත්‍ය මම අනුබෝධ කළා ප්‍රතිවේද කළා දුක්ඛ සමුදයං අරිය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං දුක්ඛ සමුදය ආර්ය සත්‍යය අනුබෝධ කළා ප්‍රතිවේද කළා දුක්ඛ නිරෝධං අරිය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං දුක්ඛ නිරෝධාර්ය සත්‍ය අනුබෝධ කළා ප්‍රතිවේද කළා. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යං අනුබුද්ධං පටිබුද්ධං. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය අනුබෝධ කළා ප්‍රතිබෝධ කළා. අවසානයේදී වදාරනවා උච්චින්නා භවතණ්හා කේනා භව නෙත්‍ය කිය. බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මම සම්පූර්ණයෙන්ම මේ තණ්හාව ප්‍රහාණය කළා. භව තණ්හාව. භව තණ්හාව නිසා තමයි මේ මරණයට බය වෙන්නේ. කාම රූප අරූප කියන ලෝකයන් පිළිබඳවත් පංච උපාදානස්කන්ධය පිළිබඳවත් ඇතිවෙන ආශාව තමයි මේ භව තණ්හාව බුදුරජාණන් වහන්සේ භව තණ්හාව ප්‍රහාණය කළා කියලා දේශනා කළා. ඊළඟට කේනා භව නෙත්‍ය. භව නෙත්‍ය කියන්නේ තණ්හා නැමැති රැහැන. බුදුරජාණන් වහන්සේක කඩලා බිඳලා දැම්. දැන් ගවයෙකුගේ බෙල්ලට ලණුවක් දාලා ඇද්දාම අදින අදින දිහාට යන. ඒ වගේ මේ සත්‍යයෙන්ගේ බෙල්ලට දාලා තියෙනවා තණ්හා නැමැති රැහන ලණුව. අදිනා දින දිහාට යනවා. මනුෂ්‍ය ලෝකයට අද්දාම එහෙට යනවා ඇදෙනවා තණ්හාව. දිව්‍ය ලෝකයට අද්දාම එහෙට යනවා. සතර පායට අද්දාම එහෙට යනවා. බඹලවට අද්දාම එහෙම යනවා. මේ විදිහට අදින අදින දිහාට යන්නේ තණ්හාව නැමැති රැහන ලණුවනේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මානෙනි මමේ තණ්හා නැමැති රැහන සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දැම්මා කියලා. මේ විදිහට එදා කෝටි ග්‍රාමයේදී බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට ඉතා කෙටියෙන් මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කර වදා මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම කියන එක ප්‍රාතිහාර්යයක් නෙමෙයි. අපට බලුවන් මේ ප්‍රායෝගික වශයෙන් ප්‍රතිපත්‍ය ධර්මයන් පිළිීමෙන් මේක අවබෝධ කරගන්න. නිදසුනක් වශයෙන් බැලුවහම මේ භාවනා යෝගයෙන් යන මාර්ගය තමයි සප්ත විසුද්ධිය කියලා කියන්නේ. ඒ සප්ත විසුද්ධියේ කාංකා විතරණ විසුද්ධිය කියලා එකක්. මේ කාංකා විතරණ විසුද්ධිය කියන එකට යනකොට මේ භාවනා කරන අයට පුළුවන් චතරාර්ය සත්‍ය ධර්මයන් ලෞකික වශයෙන් අවබෝධ කරගන්න. දිට්ඨි විසුද්ධිය පහු කළායි මෙතෙන්ට යන්නේ ඒ දිට්ඨි විසුද්ධියේදී දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න බව දේශනාවේ සඳහන් ඊළඟට කාංකා විතරණ විසුද්ධියේදී සමුදය සත්‍ය අවබෝධ කරගන්න බව සඳහන් වෙනවා තවදුරටත් අනිත්‍ය ආදී වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වුවාම මාර්ග සත්‍යයත් අවබෝධ කරගත්ත වෙනවා. නිරෝධ සත්‍ය ලෞකික වශයෙන් අවබෝධ කරන්නට බැහැ. ඒතං සන්තං ඒතං ප්‍රණීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන මේ පිළිවෙලට මේ සියලු සංස්කාරයන්ගෙන් සංසිඳුන නිර්වාණය ශාන්තයි ප්‍රණීතයි කියලා හිතන් තේරුම් ගන්න. ඒ වගේම භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට මේව නිතරම ඇති වෙනවා නැති වෙනවා දුක්ගෙන දෙනවා. මේවා අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් වැටහීම ඇති වෙනකොට මේ නිතරම වෙනස් වෙනවා. කැඩිලා බිඳිලා යන දුක්ගෙන දෙන මහා වදබන්ධනයක් ගෙන දෙන මේවෙන් වෙන්වීමම සැපයි කියලා හිතන් නිවන පැත්තට හිත නැමෙනවා. මේ විදිහට මේ දෙආකාරයකින් නිර්වාණයත් ලෞකික වශයෙන් අවබෝධ කරගන්න. මේ විදිහට ලෞකික වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නම එහෙම අවබෝධ කරගෙන ඒක මෝරවාගෙන තමයි ඊළඟට ලෝකෝත්තර වශයෙන් අවබෝධ කරගන්නට තියෙනවා. ඒ නිසා මේ නෛර්යානික බුද්ධ ශාසනයේදී මේවා අපිට අවබෝධ කරගන්න බලවම් ප්‍රායෝගික වශයෙන් කටයුතු කළා. හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. මේ නෛර්යානික වූ බුද්ධ ශාසනයේ අවබෝධ කරගන්න තියෙන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් සමාධි දර්ශනා භාවනා මාර්ගයේ ගමන් කළාම අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඒ නිසා හැමදෙනා මේ ගැන කල්පනාවට ගන්නට ඕන. මේ ණයදිනායක ශාසනයෙන් ප්‍රයෝජන ගන්නට හැමදෙනාම උත්සාහවන්ත වෙන්නට ඕන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු සාසනං ආකාදට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු දේශනං ආකාදට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්칸තු ත්වං සදාති එම ධර්මානුශාසනාව පැවැත්වුවේ පූජනීය කොට්ටාවේ සුමන ස්වාමීන් වහන්සේ. යහපත් ජන සමාජයක් උදෙසා සිත නිවන බුදු බණ ඔබ සැමට සිත්පතා ආර්ය කිරි බැතිබර දායකත්වයෙන් දිනපතා උදෑසන 5ට